නෛර්යානික උතුම් සේ සද්ධර්මය ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන ශ්‍රද්ධාවන්ත පින්වත්නි තථාගත වචනය බුද්ධ වචනය හඳුන්වනකොට අපි පාවිච්චි කරන වචනයක් නෛර්යානික කියන වචනේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය නෛර්යානික කියලා කියන්නේ නිවනට පමුණුවන නිසා බුදුරජාණන් වහන්සේ යම් භාසිතයක් යම් වචනයක් ප්‍රකාශයක් කළා නම් ඒ තුල ගැබ් වෙලා තියෙන්නේ මූලික අරමුණ බවටපත් වෙන්නේ නිස්සතාව වෙන්නේ නිවන. ඒ නිසා ධර්මයේ නෛර්යානිකයි කියලා කියනවා. බුද්ධ ආදී ඍෂිවරයන් වහන්සේලාගේ හේතුව ජය සංකේතය කොඩිය තමයි ධර්මය කියලා කියන්නේ. සුභාසිත ධජායිසයෝ ධම්මෝහි ඉසිනං ධජෝ. ඒ බව තථාගතයන් වහන්සේම දේශනා කළා බුද්ධාදී ඍෂිවරයන් වහන්සේලාගේ ජය සංකේතය තමයි පින්වත්නි ඒ ධර්මය. ඒ නිසාම තමයි ධර්මයට මුල් තැන දීලා ධර්මයට ගුරු ධර්මයේ ගුරුතාන්‍ය තබාගෙන බුදුරජාණන් වහන්සේ පවා කටයුතු කරලා තියෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ බ්‍රාහ්මණ සංයුත්තය සංයුත්ත නිකායටයි අයිති අරහන්ත වර්ගයේන ධනංජානී සූත්‍රය ධනංජානි සූත්‍රය ධනංජානි බමුණා ධනංජානි බැමිණි කියලා මේක හොඳට අහලා තියෙන නමක් ධනංජානි. එතකොට මේ බ්‍රාහ්මණ ඒ ගෝත්‍ර අතර භාරද්වාජ ගෝත්‍රය කියලා එකක් තියෙනවා. ඒ විදිහට තියෙනවා මේ ඔවුන් අතර ගෝත්‍ර. එතකොට මේ ධනංජානි සූත්‍රයේදී මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රජගහ නුවර වේළුවනාරාම වැඩ ඉන්නේ. අද රජගහ නුවරට කියන්නේ රාජගිර කියලා. රාජගෘහ කියලා කියනවා. රාජගිර. එතකොට මේ රජගහ නුවර පින්වත්නි වේභාර, වේපුල්ල, පාණ්ඩව, ඉසිගිලි ආදී පර්වත පහකින් වට වෙලා තියෙනවා. ගිජ්ජකූට ගිජ්ජකූට පර්වතය, වේභාර පර්වතය, වේපුල්ල පර්වතය ඔය විදිහට මේ පර්වත පහකින් වට වෙච්ච රාජ්‍යය තමයි මේ රජගහ නුවර කියලා කියන්නේ. රජගහ නුවර තමයි ප්‍රථම ආරාම පූජාව සිද්ධ වෙන්නේ. රාජගෘහ කියන වචනේ රජගහ රාජගහ කියලා පාලියෙන් කියනවා සිංහලෙන් රජගහ කියලා කියනවා. අද කියනවා රාජගිර කියන වචනේ. ඒක පාවිච්චි කරනවා. එතකොට මේක තියෙන්නේ ඉන්දියාවේ. ලංකාවේ එහෙම නෙමෙයි තියෙන්නේ. එතකොට මේ රජගහ නුවර තමයි මේ ධනංජානි භාරද්වාජ ගෝත්‍රයේ ධනංජානි කියන මේ බැමිණිය වාසය කළේ. දනංජානි බමුණ වාසය කළේ. මේ බමුණත් බැමිණිත් මත දෙකක හිටියේ. පින්වත්නි මේ දනංජානි බැමිණිය ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ බොහොම පැහැදිලා හිටිය ශ්‍රද්ධාවන්ත කාන්තාවක්. අභිප්‍රසන්නා හෝති බුද්ධේච ධම්මේච සංඝේ කවුද? ඊතානත්ම ප්‍රසන්න වුණේ. දෙහෙවින් ප්‍රසන්නතාවයටපත් වුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව. උන්වහන්සේ දේශනා කරපු ශ්‍රේ සද්ධර්මයේ පිළිබඳව. උන්වහන්සේ මේ අවබෝධ පුස්තක මහා සංඝරත්නය පිළිබඳව මේ දැනුම දුරු මොහොත් පැහැදිලි කරන්නේ හැදුවා කිව්වට ඊටත් එහා ගිය කන්නේ අභිත් පසන්න පසන්නා කියන එකට අභි කියන උපසර්ගය ඇති යෙදිච්චාම ඒක ටිකක් වැඩි වෙලා මෙලි වෙලා කියනවා. එතකොට බෙහෙවින් ප්‍රසන්නතාවයට පත් වෙලා හිටියි. පින්වත්නි මෙන්න මේක හරි වැදගත් කාරණාවක්. මේ සූත්‍රයේ ඉතිරි කාරණා ටිකට යන්න කලින් මේක සිහිපත් කළ යුතුමයි යම් කෙනෙක් අභිප්‍රසන්න අභිප්‍රසන්න භාවයට පත් වෙනවා නම් බෙහෙවින් පැහැදෙනවා නම් බුද්ධේච ධම්මේච සංඝේ තෙරුවන් පිළිබඳ. ඒ කෙනාගේ ජීවිතය තරම් වටින ජීවිතයක් මේ තුන් ලෝකේම තවත් නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව යම් කෙනෙකුගේ හිතේ අභිප්‍රසන්නතාවයක් ඇති වුණා නම් නැත්තම් වඩ වඩා ප්‍රසාදයටපත් වෙලා ඉන්නවා නම් ඒ කෙනා පින්වත්නි මේ ලෝකේ තුන් ලෝකේ ඊට වඩා හොඳ කෙනෙක් නෑ කියලා භාග්‍යමත් කෙනෙක් වෙන නැත්තේ නෑ කියලා කියන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? දැන් බොහෝ වෙලාවට අපි හිතාගෙන ඉන්නවා අපි තෙරුවන් පිළිබඳව බොහොම අනේ ප්‍රසන්නතාවයෙන් ඉන්නේ කියලා නෑ. පින්නත් එහෙම නෑ. ඔය හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා විතරයි. හිතාගෙන හිටියට හරියන්නේ නෑනේ. දැන් තෙරුවන් සරණ ගිය කෙනෙක් කියලා හිතාගත්තට හරියන්නේ නෑනේ සරණ ගිහිල්ලා නැත්තම්. ඔය හිතාගෙන ඉන්න එකයි પરම්පරාවෙන් එන කතන්දරත් එක්කලා අපි එන්න ඕන තැනට ඇවිල්ලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා සරණ ගිය කෙනා තමයි බෞද්ධයෙක් කියලා කියන්නේ. අපි දන්නවා මහා නාම ශාක්‍ය රජුරුව බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා අහනවා කිත්තාවතානුකෝ භන්තේ උපාසකෝ හෝති කියලා. ස්වාමීනි උපාසකයෙක් වෙන්නේ කොහොමද? ස්වාමීනි උපාසකයෙක් වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාම ශාක්‍ය රජුරවන්ට පින්වත්නි යතෝ චකෝ මහා නාම බුද්ධං සරණං ගතෝ හෝති මහා නාම යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ධම්මං සරණං ගතෝ හෝති ධර්මයේ සරණ ගියා නම් සංඝං සරණං ගතෝ හෝති සංඝයා සරණ ගියා නම් එපමණකින්ම උපාසකයෙක් බවට පත් වෙනවා. එහෙනම් බෞද්ධයෙක් වෙනවා. ශ්‍රද්ධාවන්තයෙක් වෙනවා කියන එකයි මේ කියන්නේ. ධනංජානි බැමිණිය අන්න බුද්ධං සරණං ගතා ධම්මං සරණං ගතා සංඝං සරණං ගතා තෙරුවන් සරණ ගිය මේ ලෝකේ වටිනාම ශ්‍රේෂ්ඨම කෙනෙක් වෙලා හිටියේ වටිනාම කාන්තාවක් බවට පත් වෙලා හිටියේ. කාන්තා රත්නයක් බවට පත් වෙලා හිටියේ. තෙරුවන් සරණ ගිය කෙනා තමයි සද්ධාහති තථාගතස්ස බෝධින්. ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිගන්නේ. තෙරුවන් සරණ ගිය කෙනෙකුට කිසි සැකයක් නැහැ බුද්ධත්වයේ පිළිබඳව. එනිසා අනිවාර්යයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව සරුවඥතා ඥානය පින්වතුනි පිළිගන්නවා මේ තෙරුවන් සරණ ගියා. කිය කෙනා ඒ කෙනාට තියෙන ලාභයක් තියෙනවා. මොකද්ද? තෙරුවන් සරණ ගිය කෙනාට ලැබෙන ලාභේ මොකද්ද? මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වුණොත් මාර්ගඵලයක මාර්ගඵලයකටපත් වීම තමයි මහාලාභය. හැබැයි බැරියක්වත් මේ තෙරුවන් සරණ ගිය කෙනෙකුට මාර්ගඵල වලටපත් වෙන්න බැරි වුණොත් ඊළඟට එයාට තියෙන අනිත් ලාභය මොකක්ද? යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සanti අපායං අන්න බුදුරජාණන් වහන්සේ සරණ ගියා කෙනා නතේ ගමිස්සන්ති අපාය. අපාය උපදින්නේ නැහැ. නරක, තිරිසන්, പ്രേත, අසුර කියන මේ සතර අපාය ඒ අපායවල වලත් තව තව තව තව ප්‍රභේද තියෙනවා. ඔය කිසිම අපායක උපදින්නේ නැහැ. ඒක තමයි මාර්ගඵල ලබා ගත්තේ නැති කෙනෙකුට තියෙන ලාභය. ඒ බව බුදුහාමුදුරෝ දේශනා කළානේ. දවසක් ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද ඔබේ වචනය පිළිගන්න සූදානම්. ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද ඔබේ වචනය පිළිගන්න සූදානම් නම් කවුද මිත්තාවා අමච්චාවා ඥාතිවා සාලෝහිතාවා මිත්‍රයෝ සහෘදයෝ ඥාතින් ලේ ඥාතින් දුර ඥාති ආනන්ද ඔබගේ වචනේ පිළිගන්න සූදානමින් නම් ඉන්නේ ආනන්ද ඔබ ඔවුන්ට අනුකම්පා කරන්න ආනන්ද ඔබ ඔවුන්ට අනුකම්පා කරලා ඔවුන්ගේ හිත තැන් තුනක ආනන්ද පිහිටවන්න ඒතානේහි පතිච්ඡාපේතබ්බා නිවාසේතබ්බා සමාදපේතබ්බා දැන් මේ පිළිටවන්න ඕන තැන් තුන මොනවද? බුද්ධේ අවිච්ඡප්පසාදේන පතිච්ඡාපේතබ්බා නිවාසේතබ්බා සමාදපේතබ්බා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවිච්ඡප්පසාදය ඇති කරවන්නේ අවිච්ඡ ප්‍රසාදය කියලා කියන්නේ පින්නොදින මොකක් ගන්න මේ බුදුහාමුදුරන්ගේ ගුණ දැනගෙන ඇති කරගන්න පැහැදීමටයි. අවිච්ඡ ප්‍රසාදය කියන්නේ බුදු ගුණ දැන හැඳිනගෙන ප්‍රසාදයටපත් වීම. ඒක එහෙනම් තෙල වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඇයි දැනගෙන දැන දැන හැඳිනගෙන පැහැදිලා තියෙන්නේ හොඳටම දැනගෙන. ඒක වෙනස් වෙනවා. අවිච්ඡප්පසාද. ධම්මේ අවිච්ඡප්පසාදේන පටිච්චාපේ තබ්බා නිවාසේ තබ්බා සමාගතේ තබ්බා. ධර්මයේ පිළිබඳවත් අවිච්ඡප්පසාදේ ඇති කරවන්නේ කිව්වා. හිත පිළිටවන්නේ කිව්වා. සංඝේ අවිච්ඡප්පසාදේන පටිච්චාපේ තබ්බා සංඝයා පිළිබඳවත් අවිච්ඡ ප්‍රසාදය ඇති කරවන්න. ඇයි එහෙම? ඇති කරවන්න කියන්නේ. මේ ටිකේ සමානම හිතේ භාගය කරගන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ දරුවන් පිළිබඳව අවිච්ඡ ප්‍රසාදය ඇති කරගන්න කියලා කියන්නේ. බුද්ධේ අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතෝ අරිය ශාවකෝ කර්මස්ථාන යෝනින් වා පෙත්ති විෂයං වා උප්පජ්ජිස්සතිති නේතං තහනං විජ්ජති. ඔන්න බුදුහාමුදුරුව බුදුරජාණන් වහන්සේ පිළිබඳව වෙච්ච ප්‍රසාදය ඇති කරගත් ආර්ය ශ්‍රාවකයා. නිරයං වා නිරය හෝ පිරච්ඡාන යෝනින් වා පිරිසං යෝනියක හෝ පෙත්ති විෂයං වා പ്രേත විෂ ලෝකයක හෝ uppajjissateti නේ සංඛානං විජ්ජති උපදිනවා කියලා දෙයක් වෙන්නෙම නැහැ. ඒ නිසා එහෙනම් තෙරුවන් සරණ යාම මහා ලාභයක්. තෙරුවන් සරණ ගිය කෙනෙක් තමයි මේ ලෝකේ වටිනාම භාග්‍යමත් වාසනාවන්තම කෙනා. තෙරුවන් සරණ ගිය කෙනා. ඉතින් මේ ධනංජානි බැමිණිය පින්වත්නි අභිප්පසන්නා හෝති බුද්ධේච ධම්මේච සංඝේ තෙරුවන් පිළිබඳව ඉතාමත්ම දෙහෙවින් ප්‍රසාදයටපත් වෙලා ඉන්නේ කාන්තාව. ඉතින් ඇය බුදුරජාණන් වහන්සේ තෙරුවන්ට දම් පැම් පිරිනමනවා හැබැයි බ්‍රාහ්මණයා කැමති නැහැ. එයා බමුණන්ට තමයි සත්කාර සම්මාන කරන්නේ වඳින්න පුදාන්නේ ගරු කරන්නේ. හැබැයි දැන් බිරිඳක් හැටියට ධනංජානි බැමිණිය මේ බ්‍රාහ්මණයාගේ කටයුතු වලට බාධා කරන්නේ නැහැ. බාධා කරන්නේ දෙන්න දැන් මේ ආගම් දෙකක් අපි කියමු ආගම් දෙකක් අදහන්නේ. අද කියන විදිහට ආගම් දෙකක් බ්‍රාහ්මණ ආගමේ බමුණා පෙරුවන් සම්ම ගිහිල්ලා දැන් අද වචනේ කිව්වොත් බුද්ධ ආගමේ බැමිණි. ඕකට උංගා මේ පින්නතුනේ තර්ක විතර්ක තියෙනවානේ බුද්ධ ආගම බුදුහාමුදුරන්ගේ මේ සසුන පිළිබඳ වචනය පිළිබඳව මේක ආගමක්ද දර්ශනයක්ද කියලා. ඕවට මේ කේස් පැහැලෙන තර්ක ඉදිරිපත් කරනවනේ. මේක ආගමක් නෙමෙයි කියනවා දර්ශනයක් කියනවා. පින්නතුනි ওই දෙකම හරි. ආහුරුදෙනෙක් ආගමක් කියලා කියන කැමති නෑ. ඇයි? එහෙම කැමති නෑ. ආ ආගම කියන වචනය යෙදුවට කිසි වැරැද්දක් නැහැ. අත්තත්ථ පරත්ථාදයෝ ඒතේනාතීති ආගමෝ කියලා අර්ථ විග්‍රහ කරලා තියෙනවා. ආත්මාර්ථ පරාර්ථ සාධනය කරනවා නම් යම් දහම ඒක ඒකට ආගම කියවට කමන්නේ. ආගම කියන වචනේ විග්‍රහ කරන තැනක් ඒ. අත්තත්ථ පරත්ථාදයෝ ඒතේනාතීති ආගමෝ ආත්මාර්ථ පරාර්ථ සාධනය කරනුයේ නුයි ආගම. එනිසා බුද්ධ ආගම කියවත් කමන්නේ බුද්ධ ධර්මයේ කියවත් කමන්නේ බෞද්ධ දර්ශනය කියවත් කමන්නේ එහෙම කිව්වා කියලා කරද්දක් නැහැ මේ මේ වචන අපි වචනවල එල්ලෙන්න ඕනෙත් නේ ආගම කිව්වා කියලා ඒකේ වැරද්දකුත් නැහැ එතකොට එහෙනම් මේ බ්‍රාහ්මණ ආගම බමුණ විසින්ද ධනංජානී ගැමිණිය විසින් පෙරුවන් සරණ ගිය උපාසිකාවක් හැටියට අපේ සම්බුද්ධ ශාසනය සරණ කරගෙන පිළිහිට කරගෙන කටයුතු කරනවා. දැන් මොහොම ඉන්නේදී මේ මේක දිග කතන්දරයක් තියෙනවා එහුම් ගාක් කියන්න අපිට කාලේ නැහනේ. ලොදෙන් මේ ධනංජානි බමුණගේ ගෙදර මහා දානයක් පිළියෙල කළා බමුණන්. විශාල සංඛ්‍යාවක් බමුණෝ මේකට පමුණුවා. ඒකට මේ විශාල දානයක් මේකට විශාල මුදලක් වියදම් කරනවා. විශාල පිරිසක් ඒකරාශී කරගෙන දැන් මේ දානයක් සූදානම් කරනකොට ඉතින් මෙමිනි මේට තාම හොඳින් උදව් කරනවා. හැබැයි බමුණ කිව්වා ධනංජානි බැමිණිට හැබැයි තමුසේ සොඳුර මගේ ආර්යයන් වහන්සේලා කියන්නේ බමුණෝ මේ නිවසට ආපුවාම ඔබ ඔබ ශ්‍රමණ බවත් ගෞතමය පිළිබඳව හැමනම් කතා බහ කරන්න යන්න එපා. ඒ ගැන මතක් කරන්නවත් යන්න එපා. ඒ මොහොත ඒක අපිට මහා මධිකමක් අපේ අපේ ආගමික බමුණු තුමන්ලා ඉස්සරහා ඒ අතන්ද කරන ගෞරවයක් වෙනවා. ඒ නිසා වෙන ඕන දෙයක් ශ්‍රමණ බවත් ගෞතමිය ගැන නම් කතා කරන්න එපා. ඒ ඒ මේ දෙක කතන්දරයක් ඉතින් කතන්දරේ ලොකුවට මෙතන කියන්න කාලේ නෑ. දැන් ඉතින් හා හොඳා හොඳා කියලා පොරොන්දු වෙලා මේ ඒ බමුණ කිව්වා එහෙම කිව්වොත් එහෙම ආයේ මං කරන දේ දැනගන්න මේ මේ ආයේ කියන්නේ නෑ නුඹව කියලා ඉතින් ඔය විදිහට තර්ජනාත්මකවත් කිව්වා. දැන් ඉතින් ඔන්න ධනංජානි ගැමිණියක් දැන් මේ දානමාන කටයුතු වල යෙදෙනවා. පින්නතුනි දැන් ඔහම ධනංජානි ගැමිණි මේ දානමාන එහාට මෙහාට අරගෙන යනකොට ඇයගේ පාදය යම් අපි කියමුකක් හරි එක පැටලිලා ඇයට යම් අපහසුතාවයක් පය අපිම කකුල හැප්පෙනවා. කකුල හැප්පුණා. ඒ වෙලාවේ ඒ ඒ වෙලාවේ ධනංජානි ගමිනිය මොකද කරන්නේ? මේ එක්හත්තුම් උදානං උදානි. තුන් වරක් උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. උදානය කියලා කියන්නේ පින්වත්නි උතුරා යන සතුටට සතුට උතුරා යන සතුට පානකට තෙල්වක් කරපුවාම පහන පිරීලා ඉතිරිලා යනවා නම් අන්න පිටාර ගලනවා නම් ඒක අපිට හොඳට පුරුදු වචනයක් පිටාර ගලනවා අන්න ඒ පිටාර ගලනවා වාගේ තමයි උදානය පිටාර ගැනීම එතකොට මේ සතුට උතුරා යන ගතිය. ඒ වෙලාවට කරන්නේ එකම දෙයක් සමහර තුන් හතර සැරයක් කියනවා. ධනංජානි වැමිනේ තමන්ගේ කකුල හැප්පුණාම, පය පැටලුණාම, ඇයි ඒ වෙලාවේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කළේ තික්ඛත් තුන් උදානං උදානේති. තුන් වරක්ම නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා තෙවරක් උදාන වාක්‍ය ප්‍රකාශ කරනවා. අර බමුණෝ ඔක්කොම ඉන්න තැන. ඉන්නත් දැන් අද බලන්න මේ උදාන වාක්‍ය ඔබ ප්‍රකාශ කරන්නේ කොහොමද? හදවතේ උතුරා යන සතුටකින්ද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දෑත නලලේ බැඳ හෝ නොබැඳ වැඳගෙන හිතගෙන හෝ හිඳගෙන පසඟ පිහිටුවා හෝ වෙනත් විදිහකින් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ප්‍රකාශ කරන්නේ ඇත්තටම සැබෑවටම සතුටකින්ද ප්‍රසාදයකින්ද කියලා හිතලා බලන්න. පුරුද්දටද කියන්නේ. පන්සේ සමාදන් වෙන්න කලින් নমස්කාර කියන්න කිව්වම් කිව්ව නිසාද කියන්නේ. තමන්ගේ හදවතින් අහලා බලන්න. ඇත්තටම නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනකොට තමන්ගේ හිතේ මොන වගේ තත්වයක්ද මොන වගේ දෙයක්ද දැනෙන්නේ හැඟෙන්නේ කියලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාගේ নমස්කාරය වේවා කියලා කියන කියන්න ඕනේ පිළිතුරු. උන්වහන්සේ පිළිබඳව අසීමිත ගෞරවයක් හැඟීමක් හිතේ තියෙනවා. ඉතින් දැන් මේ ධනංජානි බැමිණිය පින්වතුනේ නොහොම ප්‍රකාශ කළා. බමුණට තරහ ගියා. බමුණට තරහ ගියා විතරක් නෙමෙයි අර දානෙට වැඩලා හිටිය බමුණු ටිකත් ඒ දාන තමන් පූජා කරපු බත් ආදී කැඳ ආදී දේවල් ඒවා එහෙමම දාලා බැන බැන යන්නේ. ඉතින් දැන් මේ තුන්වලක් උදන් අනපු වෙලාවේ මේ ධනංජාය බ්‍රාහ්මණයා බැමිණියට කියනවා මෙහෙම. ඒව මේවං පනායන් වසලී යස්මින් වා තස්මින් වා තස්ස මුණ්ඩකස්ස සමනස්ස වන්නම් භාසති ඉදානිතයහං වසවිතස්ස සත්තුනෝ වාදං ආරෝපෙස්සම්මති මොන දැන් මේ බැම්මියට බයින්නේ වසලියකි සැඩොලිය කියලා බයින්නේ සැඩොලිය යම් තැනකද ඒ මුදුමහානාගේ දැන් ගුණ කියන මුදුමහාන යම් තැනකද ඉන්නේ මං ගිහිල්ලා වාද කරනවා උත් එක්ක දැන් බලන්න තමන්ගේ දෙරිඳ බ්‍රාහ්මණ වංශික දෙරිඳට කතා කරන්නේ වසලවාදෙන්. ධනජානි බැම්මියට කතා කරන්නේ බමුණ සැඩොලිය වසලිය කියලා. ඔබ යම්කිසි මුණ්ඩකාස සමනස්ස මුඩු මහණෙකුගේ ගුණ කියනවද වර්ණනා කරනවද මම ඔහුත් ඒ එක්කලා ගිහිල්ලා ඒ ශාස්ත්‍රවරයාට වාද කරන ඔහුත් එක්කලා කියලා කිව්වා අර කවුද කියන වගේ දැන් මේ කලින් දැන් මේ බැමිණි පොරොන්දුනානේ මේ බමුණු ඉන්න තැන මොකක්වත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව සඳහනක් කරන්නේ නැහැ කියලා බමුණාගේ ඉල්ලීම පරිදි නමුත් එහෙම දෙයක් දැන් වුණානේ. පය පැකිලෙනකොට මොකක් හරි එක හැප්පෙන හැපිච්ච වෙලාවේ ඇයට මතක් වුණේ බුදුරජාණන් වහන්සේ නිසා තුන් සැරයක් බුදුහාමුදුරු ඉන්න දිශාවට වැඳගෙනනේ අර එහෙම කිව්වේ නිකම්ම කිව්වත් නෙමෙයිනේ. එක්කත් තුන්නාමං තුන් තුන් වතාවක් නේ උදානය කළේ. එහෙම තියෙද්දි දැන් බමුණ කියනා වසලිය ඒ මුදු මහනත් එක්ක මම වාද කරන ඔබ ಗುಣ කියන මුදු මහනත් එක්ක මම වාද කරනවා. ඒ වෙලාවේදී ධනංජානි ගැමිණිය ධාත්මණයට කියනවා නක්වාහං තාම් බ්‍රාහ්මන පස්සාමි නක්වාහං තං බ්‍රාහ්මන පස්සාමි මම නම් දැකලා නැහැ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සායෝ තස්ස භගවතෝ වාදං ආරෝපෙය්‍ය අරහතෝ සම්මා සම්බුද්දස්සේ යමෙක් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වාද නගන්නේ නම් මම ඉබන් දෙක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝයේ මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවේ මම නම් දැකලා නැහැ බුදුහාමුදුරුත් එක්ක වාද කරන්න පුළුවන් කෙනෙක්. බැමිණි කියනවා. බමුණන්ට තවත් තරහා යන්නේ නැති එහෙම කියනකොට. මුංගගේ කටේ තරම පේනවනේ කටවත් මෙච්චර මං කියන එක පිටින් දැන් වැඩ කරලා කටවත් වහගන්නේ කියලා හිතෙන් නැති බමුණන්ට. අවිචතං බ්‍රාහ්මණ ගච්ඡ ගන්්වා විජානිස්සති. කමන්නේ බමුණෝ. ස්වාමීන් ඔබ යන්න ගිහිලා වාද කරලා බලන්නකෝ. අපි කියන්නේ ආ කාලා බලන්නකෝ කියලා. බැමිණි කියනවා මේ දෙවියන් අහිත ඒ බුදුරජාණන් වහන්සේත් එක්කලා වාද නගන්නේ නම් එහෙ මම දැකලා නැහැ එහෙම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ මාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත මේ ප්‍රජාවේ එහෙම කෙනෙක් මම දැකලා නෑ. එහෙත් බමුණ තෙපියව බොස් දැනගන්න. ඔබ ගිහි වාස කරන්නකෝ දැනගන්නකෝ. කාලා එන්නකෝ. ඉල්ලන් කන්නකෝ. බැමිණිය කියන බමුණට ඉල්ලන් කනවා කියලා කියන්නේ. ආ. ඒ වගේ ඉතින් බමුණට ඉතින් බමුණට තියෙන මේ එහෙම කියනකොට දැන් වාද නොබිනු උද්‍යානයේ බලපුවාම අතකෝ භාරද්වාජෝ ගොත්තෝ බ්‍රාහ්මනෝ කුපිතෝ අනත්තමනෝ යේන භගවා තේන උපසංකම් වොන්න මෙයා දැන් තරහා ඉන්නේ. මේ භාරද්වාජ ගෝත්‍ර බමුණ බොහෝම තරහ අරගෙන නොසතුටු සිතින් බුදුරජාණන් වහන්සේ වෙත ගියා. උපසංකමිත්වා භගවතා සද්දෙන් සම්මෝදි. දැන් ගියේ බුදුහාර වෙත තරහ නොසතුට සිටින්. බුදුහාඳුර වෙත එළඹිලා භගවතා සද්දින් සම්මෝදි. ඔන්න. භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වුණා. සතුටු වුණා. සම්මෝදනීයං කතං සාරාණීයං වේතිසාරෙත්වා සතුටු විය යුතු සාරාණීයං කතං කියන්නේ සිහි කටයුතු කතාව ඉවර වෙලා එකක් පස්සක ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් ගාථාවකින් උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා භාරද්වාජ ගොත්තෝ බ්‍රාහ්මනෝ භගවන්තං ගාථාය ජබාසි ඒ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණය භාග්‍යතුන් වහන්සේට මේ මෙහෙම ගාතාවක් කියනවා. කිං සෝජත්වා සුඛං තේති කිං සෝජත්වාන සෝචති කිස්සස්ස ඒක ධම්මස්ස වදං රෝචේසි ගෝතමා බවත් ගෞතමයෙනි හිංසු ඥත්වා සුඛං සේති කුමක් නසල සුවසේ ඉන්නවද හිංසු ඥත්වා නසෝචති කුමක් නසා ශෝක නොකර ඉන්නවද කිනම් එක්දහමක් නැසීම කැමති වෙනවා කිස්සස්ස ඒක ධම්මස්ස වදන් රෝචයසි ගෝතම මොන දහමක්ද ඔබ කැමති නැති කරලා දාන්න. කුමක් නැසුවද්ද සැපසේ ජීවත් වෙන්න පුළුවන්. කුමක් නැසුවද්ද ශෝක නොකර ඉන්න පුළුවන්. කොහොම අනේ අහනවා බන්නේ. ඇයි එහෙම අහන්නේ පිළිතුරු? මේ ලෝක ජීවත් වෙන හැම කෙනෙකු පිළිතුරු නිතරම සැපෙන් ඉන්නේ නැහැ දුකෙන් ඉන්නේ. ශෝක පරිදේව දුක් දුම්නස් වලට භාජනය වෙලා තියෙනවා. මේක ලෝකේ සදාතනික දේ. හැමෝම අසහනකාරී, අතෘප්ති කර ගැටලු සහගත මානසික තත්වයකින් තමයි ජීවත් වෙන්නේ. ඒකෙන් නම් හැම හැම මානවයෙකුටම මිනිස්සෙකුටම පොදු ධර්මතාවයක්. හැමෝම සැපයක් හොයන්නේ සතුටින් ඉන්න බලන්නේ. මේක තමයි ඇත්ත. ඒකට පිළිතුර ලැබෙන්නේ බුදුහාමුදුරන්ගෙන්. උන්වහන්සේගේ දහමින් මොන සල්ලි කෝටි ප්‍රකෝටි අසංකේය අප්‍රමේය ගණන් ධනය තිබුණ කෙනෙකුත් එයා හොයන්නේ සැපසේ ඉන්නේ කොහොමද කියලා. ශෝක නොකර ඉන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. එදා වේල හොයාගෙන ජීවත් වෙන්න බැරි මනුස්සයා කල්පනා කරන්නේ ශෝක නොකර ඉන්නේ කොහොමද? සැපයෙන් ඉන්නේ කොහොමද කියන. කෝටි ධන කුවේරිය කල්පනා කරන්නේ ඒ ටිකමයි. සජ්ජුරුව කල්පනා කරන්නේත් එහෙම. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ බමුණට කියනවා කෝදං ජත්වා සුඛං සේති ක්‍රෝධය නැති කළ දැම්මොත් සැපසේ ඉන්න පුළුවන්. කෝධ නොකර ඉන්නවා නම් හිතේ සතුටෙන් ඉන්න පුළුවන්. හෝදන් ජත්වාන සෝචති ක්‍රෝධය නැති කරලා දැම්මොත් ශෝක නොකර ඉන්නත් පුළුවන්. ශෝක නොකර ඉන්න පුළුවන්. කෝදස්ස විස මූලස්ස මధుරග්ගස්ස බ්‍රාහ්මන. එතකොට විස සංඛ්‍යාත දුක්ඛ විපාකයේත මුල මේ ක්‍රෝධයයි. මිහිරි අග ඇති ක්‍රෝධේ යම්කිසි කෙනෙක් විනාශ කරලා දානවා නම් අයින් කරනවා නම් ආර්යයන් වහන්සේලා ඒක ප්‍රශංසා කරනවා. ආර්යයන් වහන්සේලා ක්‍රෝධය නැති කරලා ශෝක නොකර සැපසේ ඉන්නවා. වදං අරියා පසංසන්ති සංහි ජත්වාන සෝචති. ආර්යයන් වහන්සේලා ඒක ප්‍රශංසා කරනවා. ඒ අය ක්‍රෝධය දුරු කරලා බොහොම සැපසේ ජීවත් වෙනවා. එතකොට එහෙනම් මේ ක්‍රෝධය දුරු කරන එක ක්‍රෝධ තරහවට එහා ගිය එකක් ක්‍රෝධය කියලා කියන්නේ. එතකොට බද්ධ වෛරය මේක නිතරම හිතේ ක්‍රෝධ සහිත සිතුවිලි තියෙනකොට මොන සුවයක්ද මොන නිින්දක්ද සැපතේ නිින්දකුත් නෑ සතුටින් නිින්දක්ද කෙනෙක් එක සතුටින් කතා කරන්නත් බෑ සමාන්තගේ අතට හම්බෙන දේ කා ගන්නත් බෑ වචනයක් හරියට කතා කරගන්නත් බැහැ. ඒ නිසා ක්‍රෝධය අයින් කරගුවාම සැනසille ඉන්න පුළුවන් කියන එක නෙමෙයි කියන්නේ. සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියන එක නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. දැන් මේම බුදුරජාණන් වහන්සේ භාරද්වාජ ගෝත්‍ර ගාස්මණයාට මෙහෙම ප්‍රකාශ කරගුවාම මේ බමුණට හරි සතුටුයි. බුදුහාඳුරන්ට ස්තුති කරන ඕන්න පින්නතුනි බණ අහලා ස්තුති කළේ. දැන් වාගේ නෙමෙයි. බණ අහලා ස්තුති කරනවා කොහොමද? අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම. බවත් ගෞතමයන් වහන්සේ තාම හොඳයි. ඉතාමත්ම හොඳයි. සේයතාවි භෝගෝතම නික්කුජිතං වා උක්කුජ්ජය ස්වාමීනි හරියට මගේ දැන් හිත ඔන්න මානසික පරිවර්තනය. යටිකුරු කන්ලද භාජනයක් උඩුකුරු කළා වගේ පටිච්චන්නං වා විවරෙය. වහලා පිළිච්ච දෙයක් විවෘත කළා වගේ. මූලහසවා මග්ගං ආචික්කේ පාර වැරදිච්ච කෙනෙකුට ස්වාමීනි පාර කියලා දුන්නා වගේ. අන්ධකාරේවා තේලපද්දෝ සංධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේති. අඳුරේ ඉන්න කෙනෙකුට පහනක් පත්තු කරලා දුන්නා වගේ ස්වාමීනි. ඒව මේවං භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාසිතෝ. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නොයේ ක්‍රමයට මේ ධර්මයේ දේශනා කළා. ඒසහං භගවන්තං සරණං ගච්ඡාමි අන්න බලන්න පින්වත් බුදුහාමුදුරන්ගේ බණ අහලා තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. තෙරුවන් සරණ යන්නේ ධර්මය අහලා ඉවර වෙලා. ඉන් පස්සේ ඇයි ප්‍රසාදය වැඩි. ඔන්න බුදුරජාණන් වහන්සේට ස්තුති කළා යන්නේ. ඒකලා කිව්වා ස්වාමීන් මං කැමති මං කැමති තෙරුවන් සරණ යනවා මම ඔබ වහන්සේ ළඟ භගව ගෝත්‍රෝ ගෝතමස්ස සම්තිකේ පබ්බජ්ජං ලැබෙයං උපසම්පදා මම කැමති මහාන උපසම්පදාව ලබා ගන්න ඔබ වහන්සේ ළඟ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට මහාන උපසම්පදාව පින්වත්නි ලබා දෙනවා. මේ ධන මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාට මානුපසම්පදාව ලබා දෙනවා මෙයා බොහොම වීරවරලන් වැඩි කාලයක් යන කලින් මේ ලෝකේ මහා රහතන් වහන්සේලා අතර එක් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. භාරද්වාජ රහතන් වහන්සේ. එතකොට මේ මහා රහතන් වහන්සේ නමක් බවට පත් වෙන බලන්න බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඔහු මේ මහා ලාභය ලබා ගත්තා. මේ මහා ලාභය ලබා ගන්න තමන්ගේ බිරිඳගේ උපකාරයත් ලැබුණා. ඥානවන්ත උදවිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරු කළොත් ඥානවන්ත උදවිය පරම්පරාවෙන් උදවිය නෙවෙයි හිතාගෙන ඉන්න උදවිය නෙවෙයි ඥානවන්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය චරිතායනය කරගත්තොත් සිහිපත් කරගත්තොත් ඒ කෙනාගේ ජීවිතයේ ආලෝකයෙන් ආලෝකයට යන ජීවිතයක් බවට පත් වෙනවා. ඒ සඳහා මේ සද්ධර්මානුශාසනාව හැමදෙනාටම හේතු වේවා උපනිශ්‍රේ වේවා පාරමී ධර්ම නිවන් සෝයෙන් තනසෙත්වා කියලා අපි සාදුකාර පවත්ව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනාටම සුජීවත්ව සිටින සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම දෙනාටම මෙලොව වශයෙන් ආයුරාෝග්‍ය ආදී සැප ලැබේවා නිදුක් නිරෝගී ජීවනයේ සිද්ධ වේවා ග්‍රහකල නක්ෂත්‍ර තාරකාදී සියලු දෝෂ දුරු වේවා ශ්‍රීමත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත සෝවිසි මහා ගුණ බලයෙන් හැම යහපතක් සිතක් සාන්තයක් සනසිල්ලක් උදා වේවා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමු නිරෝධියකින් නිවන් සෝයෙන් සැනසීමට මේ සද්ධර්ම යාගය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 ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු එබතුම් ධර්මානුශාසනාව පැවැත්වුවේ පස්යාල මුරුකවල ධර්මචක්කාරාමාධිපති එල්ලක්කල මේ විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද හාපිටිගම විජිත ස්වාමීන් වහන්සේ වහන්සේට දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංතතටයක් හෝ කැසට්පටයක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වයේ ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.